මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස්ස මාපැත්ත කැලේ නීති විරෝධී කංසා නඩු විභාග කාල සීමාව කීරාලා ආරච්චිලට අතිශයින්ම රාජකාරී අධික කාල සීමාවක්ම විය. සිය උපායශීලී ඥානයෙන් සියලු උසාවි කටයුතු බලාපොරොත්තු අයුරින් ජයගත් ආරච්චිල කලාතුරකින් මැණිකේ සමග කෙරෙන සුපුරුදු සංවාදයක් කංසා ව්‍යාපාරික නවරයන් සහ සර්දි ඇතුළු දූෂිත පිරිස් ගමේ පන්සලට මුවා වී ජනතාවගේ කරපිටින් සමාජගත වීමට විශ්වද ගන්නා ආකාරයත් අද සිද්ධි විඤ්ඤාසයෙන් ඔබේ දෙසවන් රසවත් කෙරේ මණිකේ මණිකේ මේ <clears throat> මේ මොකද අමාරිස් කීවි? අමාරිස් කලට වේලාවට ඇවිල්ලා හරියටම දවස් දෙකෙන් ඉස්සරහවත් ඔක්කොම සුද්ධ කළා. ආ හොඳයි. ත්‍රි වැඩ ටික ගැන කතා කරගන්න ආ දෙනවා කිව්වා. මේ මට මේ වතු පිටි ගැන හොය හොයා ඉන්න නෙවෙයිනි සිද්ධ වෙලා තිබ්බේ. ඈ දැන් ඉතින් වෙල් කුඹුරු වැඩ තියෙන තරමක් තියෙන්නේ ඉස්සරහට නෙවෙයි ඒක දැන් ඉතින් දෙයනේ කියලා වැස්සත් පටන් ගත්තා. නෝ. නවදෙල්හිෙන් ඇර යායේ වැඩ කරන අපේ කුඹුරු වලට මිනිස්සුත් හොයන්ට වෙයි. මටත් ඉතින් ඔච්චර නඩු විභාගයක් සිද්ධ වුණාට වචන මාත්‍රයක්වත් ඒ ගැන කතා කරන්න බැරි වුණා නෙමෙයි. මම කිත කියන්ට මේ නඩුවේ වැඩේ පටන් ගන්න කම්ම මාත් හිටියේ හරිම හරි අඩමාණකින් ඕ වතුර විධානගේ ජේමිස්ගේ ගෑනු දෙන්න දෙවංගියක් හතර වංගියක් වලව්වට බඩගාලා මිනිස්සු නිදහස් කරලා දෙන්න මගේ දෙපතුල් වැඳ වැටුණාමයි වැඩි ඒ වැඩේ තියෙන්නේ උසාවියේ නෙවෙයි. එහෙනම් ඒ ජන්ත උන්නාන්සේට කරුණු විස්තර කරපු තෝල්ක මුදලි බොහෝම ಗುಣ යහපත් කෙනෙක්. හරියටම නඩු දවසට දවස් දෙකකට කලින් තෝල්ක මුදලි මට දැනුම් දීමක් කොලා ඇවිත් වහාම මුලිච්චි වෙන්න කියලා ඕම්. ඉතින් ඉතින් ඒ තෝල්ක මුදලි සුදු මහත්තයෙක්ම තමයි. නමුත් සිංහල කතාව හොඳට පුළුවන්. ඔව් ගම් ප්‍රධානියා හැටියට වැරදිකාරයෝ ගැන ඉතාමත්ම රහසිගතව මගෙන් තොරතුරු ඇහුවා. අනේ හොඳ මහත්තයෙක්. ඉතින් ඊට පස්සේ මේක මහේ ජන්තුන්නාන්සේගේ අනඥාවක් බව මගේ සිහි කල්පනාවට ආවා. දඩුවම වැඩි කරනවද නැත්නම් ලිහිල් කරනවද කියලා තීන්දුවක් ගත්තේ ඒ ක්‍රමයට. ඕ මං ඉතින් මැනිකේ මට මතක් කරපු කරුණු මැනිකේ මට මතක් කරපු කරුණු ඕ අර වතුර විදානේගේ ජේමිස්ගේ අහීදුප්පත්කම ජීවත් වීමේ අසීරුකම පොඩි පොඩි දරුවෝ කිරි දරුවෝ පවුල් බර මේවා නිසා මේ අයට දීලා තියෙන කායික දඩුවමත් ඉවත් කරලා නිදහස් කර දෙන්න කියලා මං තෝල්ක මුදලිගේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා කීවා. මගේ අදහස් ටික ඒ විදිහටම රාලහාමි කියලා තියෙනවා. මේකනම් දේව බැල්මකින්ම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මන් දන්නවා වතුර විදානයේ ජීවිසුයි දෙන්නම අපේ ජන්ම වෛරක්කාරයෝ කියලා. මට ඕනේ නම් තිබ්බ තෝල්ක මුදලිට කියලා දීපු දඩුවම් වැඩි කරන්ට. අනේ අනේ මේ ඔය වෛරයෙන් වෛරය අපිට හරියන්නේ නෑ ආරච්චි මහත්තයා. එහෙම වුණා නම් ඉතින් ඌගේ ගෑනු දරුවන්ට මොකද වෙන්නේ? ඒක තමයි ඒක තමයි. ඉතින් මේ අපේ මැනිකේ මටත් වඩා දිගට දුරට හිතලා දඬුවම ගැන කියපු ඒවා මම එහෙමම තෝල්කවුන්නාන්සෙට කිව්වා. ඕන් ඉතින් බලාගන්න පුළුවන් අපේ රාලහාමිට කල් නොගොස්ම. ඔව් ඔව්. ජේමිසුයි විදානේ දෙන්නම අපිට හිතවත් වෙන හැටි. ඕම් බලාගන්න. <laughs> මැනිකේ දැනටම ඒ බව පේනවා. <laughs> මොකද මුන් දෙන්න ලවා වැඩගත් ඔය කංශා මුදලාලිලා මේ මොකෙක්වත් මුන් ගැන හොයා බලන්න ආවේ නෑනේ. එහෙනම් ඔව් මුන් මේ මාරාන්තික දඩුවම් වලින් මෙහෙමටවත් නිදහස් කරගත්තේ ගමේ ආරච්චිල වන මමනේ. දැනටම ජේමිස්ගේ ගෑණි නම් දෙවතාවක්ම කැවුම් කිරිබත්තු යාන ඇවිල්ලා මගේ දෙපතුල් වැඳලා සමාව අරන් ගියා ආරච්චි මහත්තයා. <laughs> ඒක තමයි ඒක තමයි. ඔය කියනකම් මන් දන්නෙත් නෑ ඕ. මං කියන්නේ දැන් අපේ රාලහාමිට පුළුවන් වැරදි පාරේ ගියපු විධානයේ ජේමිසුයි දෙන්න මීට පස්සේ නිවැරදි පුරවැසිය හැටියට නියම පාරේ ගමන් කරවන්න. මැනිකේ කියන විදිහට දැන් කංසා නඩුවේ අපරාධකාරයෝ දෙන්නා හොඳ මිනිස්සු වෙලා ඈ උන්ගේ කරදරේනොත් අපි නිදහසෝ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. හරි මං කියන්නම්කෝ. විචස්තර සල්ලිකාරයෝ මේ මුවන් පැලැස්සේ මිනිස්සු ලවා වැරදි වැඩ නීති විරෝධී වැඩ කරන එකත් මීට පස්සේ නතර වෙනවා. ඒක නුයි අපේ මැනිකේ මගෙන් ප්‍රශ්න කෙරුවේ. හරි හරි හරි. ඒකම තමයි. දැන් ගමේ මිනිස්සු බය බිරාන්තු වෙලා ගිරිතක් වෙලා ඉන්නේ. හ්ම්. ආරච්චි මහත්තයා නැති වෙන්න දෙන්නම ඉතින් ඉන්න තැන් හොයාගන්නවත් බැරි වෙන්න තිබුණා කියලා. හරියට හරි. <laughs> මං ඉතින් තෝල්ක මුදලියුන්නාන්සගෙන් මේක හරියටම කරන විදිහේ මං අහලා බැලුවා ඕන්. ඈ එතුමගෙන් මම මේ ගැන උපදෙස් ගත්තා. මේ ඉංග්‍රීසි ආණ්ඩුකාර උන්නාන්සේ වුණත් බුද්ධාගමටත් අපේ බෞද්ධ හාමුදුරන්ටත් ගරු කරන හින්දා වැරදිකාරීන්ට සමාව ලබා ගන්නට මං පන්සලේ හාමුදුරුවෝ සාක්ෂිය දෙව්වා. ඔව්. ඔන්නේ එතුමගේ කාරුණික උපදේශ අනුවම මගේ මොලෙන් මං ඔන්න ක්‍රියාවට නැංගුවා මේ වැඩියෝ. අපේ රාලහාන්ට ඒ කියන කාරණය මට පැහැදිලි නෑ. ඔය හෙප්පලියන්. මේකනේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ලොකු නිලධාරීන් හිතේශිවන්ත කුමට එතකොට මේ බොහොමත්ම කැමති ඒගොල්ලෝ ඈ අවංකකමට සත්‍යයට ආගන්තුක සත්කාරයට ඒගොල්ලෝ බොහොම කැමතිනේ මං ඉතින් මුවන් පැලසෙන් අරන් ඇවිත් තිබුණ කිතුල් පැණි හකුරු ඔය තල මිනේරි වගේ දේවල් උසාවියේ ඔය ලොක්කන්ට ඔක්කොටෝම තෑගි කොලා ඒගොල්ලෝ ඔය දවස් ටිකට මා එක බොම හිතේසිවන්ත වුණා. <laughs> මට පුළුවන් වුණා අපට ඕන විදිහට උසාවි දඩුවම ලීල් කරගන්න. එහෙම නැතුව බෑනේ අපේ රාලාමි. <laughs> ඒක ඉතින් අපේ රාලාමිගේ දක්ෂකමක් කියලා මාත් පිළිගන්නවා. මණිකේ මේ කතාව මේ මට තෝල්ක මුදලි කියපු රහසක්කෝ. අහගන්ටකෝ. ආරච්චිල උඹ ඉංග්‍රීසි ආණ්ඩුවට බොහෝම පක්ෂපාත ආරච්චි වසම දක්ෂ විදිහට කරන අති දක්ෂ ආරච්චි කෙනෙක්. මෑට කියලා කිව්වා. මහජන්ත උන්නාන්සේ තෝල්ක මුදලිට කීවව කොම් එහෙම තමයි මට කීවේ. ඉතින් හිතාගන්න පුළුවන් නේද මේ මුවන් පැලසේ ආරච්චිලගේ දක්ෂ පක්ෂකම කොහොමද කියලා. ඒතර ආලහාමිට කියන්ට ගමේ වුන් හිතුවේ ජේමිසුයි විධානේ දෙන්න මෙදා පාරණම් ඉවරටම ඉවර කරයි කියලා. <laughs> නමුත් දැන් ඇති වෙලා තියෙන වෙනස්කම ගැන ගමේ මිනිස්සු මවිත වෙලා. ඇයි මැනිකේ ජේමිසුයි ওই විධානේ දෙන්නම දැන් අපට වඳින හුදන අපේ ගෝලියෝ වෙලානේ. හැමදේම සිද්ධ වෙන්නේ අපේ රාලහාමි කාගේ කාගෙත් හොඳට කියලා මට හිතෙනවා. ඕහෝ. දැන් මේ නඩුවත් එක්ක ගමේ මිනිස්සු කරන දේවල් රාලහාමින් දන්නේ නෑ නේ. ඈ ඒ මොනවද මැනිකේ? අපේ සංගමිතා කුලගන සමිතියේ වෙනමම නඩුවට ආධාර මුදලක් එකතු කරනවා. ඒ වගේම දායක සමිතියත් ඒත් නඩුවට ආධාර මුදලක් වෙනමම එකතු කරනවා. හැබැයි ඉතින් එහෙම අවස්ථාවක ප්‍රයෝජන ගන්නට ගමේ මිනිහෙක් වෙනුවෙන් උසාවි දඩ මුදලක් ගෙවන්න දොගී දුප්පත් පවුලකට ආධාරයට මුදල් ටිකක් දෙන්න ගන්න පුළුවන් නේ එහෙම එක්කව කරපුවම ඕ ඒක හරි මේ පන්සලේ ලොකු හාමුදුරන්ගේ මෙදිහත් වීමෙන් තමයි ගමේ මිනිස්සු මේ මුදල් ආධාරය එකතු කරගෙන යන්නේ හ්ම් හ්ම් හ්ම් හාමුදුරුවන්ගෙත් මුවන් පැලැස්සේ ගමේ මිනිසුන්ගෙත් සමගිය සහයෝගය ගැන තේජන්ත වුණාන්සේ පුදුමෙට පැහැදිලි වෙලා ඉන්නවා කියලත් තෝල්ක මුදලි මට කීවා මැනිකේ. ඒකනම් අපේ ගමට මේ මුවන් පැලැස්සට ලොකුම ලොකු නම්බුවක් අපිරාලාමි. ඒ වගේ ගැඹීර වචනයක් අපේ මහේජන්ත උන්නාන්සේ කීව විත්‍ය විශ්වාස කටයුතු විදියට අහන්ට ලැබිච්ච එකත් මැනිකේ ආණ්ඩුකාර උන්නාන්සේ අපිට විශේෂයෙන් මේ කීරාල ආරච්චිලට දීපු නම්බුකාර සහතිකයක් අපේ හාමුදුරුවන්ගේ අදහසක් තියෙනවා අපේ රාලහාමි බැද්දේරාල වෙඩික්කාරය තුන් දෙනාම වෙනුවෙන් ගමේ පිළිගැනීමේ උත්සවයක් පවත්වන්නට. අපේ හාමුදුරුවොත් විදානෙලා වෙනුවෙන් සාකි දීලා අපි වගේම ක්‍රියා කළා. අපි ඒක මතක තියාගන්නත් ඕන මැනිකේ. මම මේ මැනිකගෙන් අහන්න හිටියේ මේ නොමිලේ පැලෑටි බෙදීමක් ගැන ලොකුවට දැන්වීම් ගහලා ඈ මේක මේ අපේ ඉංග්‍රීසි ආණ්ඩුවේ වැඩක්ද දන්නේ නෑ නේද? දැන් සතියක මාරක හිට පුදුම පළතුගයක් මේ මුවන් පැලස විතරක් නෙවෙයි. මුළු කන්ද උඩරට පුරාම නොමිලි බෙදා දෙනවා. මෙහෙ කොහොමද පැල බෙදන්නේ? මොනවද ওই බෙදෙන පැල ඇටි වර්ග? අපේ හාමුදුරුවෝ තමයි පැල ඇටි බෙදීමේ අනුශාසක. ඒ කියන්නේ රඹුටන්, දොඩන්, පොල්පේර, ගස්ලබු, කෙසෙල් ඒ වගේ වටිනා පැලෑටි වර්ග පන්සල් වත්ත පුරාම අපේ රාලහා මෙහෙට පොඩ්ඩක් ගෙවුම් බලන්ටකෝ <coughs> මම බලන්නම් කො මම බලන්නම් කොහොමදත් ඉතින් මේ වගේ දෙයක් මේ විදියට නොමිලේ කරන්ට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ හැබැයිට නැත්නම් ඉතින් ආණ්ඩුව දැනුවත් මහා දානපති සංවිධානයක් මේක කරගහගෙන යන්න ඕනේ නැද්ද ආ ඕ ගෙනවා අපි හීම් බණ්ඩේ හ්ම් ආසහිතිලම් වගේ හොඳ බීමක් හදාගෙන මේනවා වගේ පේනවා අද නම් අපේ රාලාමේ කොල්ල ගැඳ ප්‍රජාතියක් ඕක. කොල්ල ගැඳ නේද? හරි හොඳයි, හරි හොඳයි. මං ඉතින් කොහොමදත් කොල්ල ගැඳ වලට කැමති නෑ. <laughs> මේ කිතුල් ලකුරුත් එක්ක. පංකාඩු පහයි බණ්ඩු. රාලහාමිටත් සති ගණනාවකින් බැරි වුණා වලව්වේ කොළ කැඳ ටිකක් සප්පායම් වෙන්න. මේ මැනිකටත් මේ තියෙනවා මේ තියෙනවා මේ කොළ කැඳයි කිතුල් හකුරුයි. කැඳ නම් හොඳයි බොහොම හොඳයි. මෙහාට ගේන්ටකෝ. ආ මේ මෙන් ගෙනවා. අපේ රාලහාමි හදිස්සියෙම ආවට ගියාට අද වෙන තෙක්ම නඩු අපගෙනවත් වචන මාත්‍රයක් කතා කරන්න බැරි වුණා නෙවෙයි. මට තේරුණා. මට තේරුණා ලොකු වැඩ ගොඩාක් මුවන් කතා කරච්ච විත්තිය. ඒ හන්දා මේ දෙන්නටම කොරකඳන් ළඟටම ගෙනාවා. මේ බණ්ඩේට නම් ගොඩාක්ම පිට. ගොඩක්ම පිට. බණ්ඩේ මේ මම මේ ආන්ටමයි කියලා හිටියේ. මේ පන්සල පැත්තෙන් දැන් කීප විලක්ම ගාන්ටාරයේ සද්ද වෙනවා ඇහුණනේ. මේ අද පන්සලේ මොකක් හරි දායක සභා රැස්වීමකට හරි මිනිසුන්ට එන්ට දැනුම් දීලාවත් තියනවද? මේ මේ මේ දවස්වල අපේ හාමුදුරුවොත් මේ එක එක දායක සභා රැසී මේ කුලංගන සමිති, ළමා සමිති, එතකොට මේ නොමිලේ නොමිලේ මේ පැලෑටි බෙදීමේ සමිති. ඔව් එක එක જાති රැස්වීම මේ හිටි හැටිම පවත්වනවා. ඕන් ඉතින් මේ අපේ හාමුදුරුවන්ගෙන්ම ඇහුවොත් මේ මොකද්ද මේ කරන්නේ කියලා විස්තරේ හරියටම මේ අහලා දැනගන්න පුළුවන්. නෑ නෑ නෑ නෑ එහෙම ඕනකමක් නෑ එහෙම ඕනකමක් නෑ. මේ ලොකු හාමුදුරුවෝ දායකයෝ ගෙන්වගෙන පන්සලේ මොනවා හරි වැඩක් කරනවා ඇතිනේ. ඔව් ඔව් ඔව් ඔව් තව ටික වෙලාවකින් ඉතින් වැස්ස ටිකක් තූරල් කොලාට පස්සේ හීම් බණ්ඩේ ගෙහුම් අමාරිස් බලව්වට දොක්කන් එන්න ඕන තේරුණාද? එහෙමයි එහෙමයි. කෝ ඉතින් ඌ සහසුද්දකට කීවනම් වෙලාවකට බලව්වට ඇවිත් ඉන්න එපාය. ආ අමාරිස් අද දවසේ රාලහාමි මුලිච්ච වෙන්න එන කතාව කීවා. ආ ඒකනේ. ඒ මිසක් එන වෙලාවක් මුකුත් කිව්වෙන්නේ නැහැ. භාගදාට හවස් කුරේ එනම වෙන්නත් පුළුවන්. එහෙම ඇවිත් වැඩක් නෑනේ. අපේ ඕනකමට අමාරිස් අපේ වෙලාවට ඉන්න ඕනේ. තේරුණාද? එහෙමනම් ඉතින් මේ මම දැම්මම ගෙහුම් මේ එන්නම්කෝ වැඩ ඉවරයිනේ. ආ ආ හරි හරි. එහෙනම් ගෙහුම් එන්නකෝ ඈ. ගෙහුම් එන්න. කමක් නෑ කමක් නෑ. පන්සලේ පැල බෙදා දෙනවා එන්න එන්න මේ කරුණාවෙන් සහන් දෙන්න මේ මුවන් පැලස්ස පුරාණ බෝධිමල් විහාරස්ථානයේ දැනට දෙසතියක කාල සීමාවක පටන් සිදු කරමින් පවතින නොමිලේම කෘෂි පැලෑටි බෙදා දීම අද දවසේ සිදු කරන බව පළාත් වාසී ගොවි ජනතාව වෙත මෙයින් දැනුම් දී සිටිමු ශ්‍රී ලංකාවේ සියලුම විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා සහ ගම්පද කොඩි ජනතාව සම්බන්ධ කරගෙන සිදු කරනු ලබන නොමිලේ කුෂි පැල ඇති බෙදා දීමේ මහඟු පුණ්‍ය ක්‍රියාවට ඉංග්‍රීසි මහා ආණ්ඩුවේ මහා ඒජන්ත උතුමාණන් වහන්සේගේ සම්පූර්ණ සහයෝගය ඇතිව සිදු කරන බවද මහ ජනතාව වෙත වැඩි දුරටත් දැනුම් දී සිටිමු. පැලෑටි සීමිත ප්‍රමාණයක් ඇති නිසා තම පැලෑටි වර්ග කල්තබා පැමිණ වෙන් කර ගන්නා ලෙසද අප ඔබට දැනුම් දී සිටිමු. ස්තුතියි. දැන් කවුරුත් පින්වතුන් නිශ්ශබ්ද වෙලා තුන් විඩක් සාදුකාර දෙන්න. සාදු සාදු සාදු. හ්ම්. සාදු සාදු සාදු හොඳයි. තව තුම්බිඩක් සාදුකාර දෙන්න. සාදු සාදු සාදු. බොහොම සන්තෝසයි. හ්ම්. අදත් උදේ ඉඳලම ඕගොල්ලන්ගේ ගමේ පන්සලේ නොමිලේ කෘෂි පැලෑටි බෙදා දීම සිද්ධ වෙනවා. එහෙමනම්. අද උදේවරුේ පැලෑටි බෙදා දීම සිද්ධ වුණේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අතින්. ඒ කියන්නේ මේ මගේ අතින්මයි. ඒක මටත් ගමේ දායක ඇත්තෝ වන ඕගොල්ලන්ටත් ලොකුම සතුටක්. සමහර දායක ඇත්තෝ නොමිලේ පැලෑටි අරගෙන යන ගමන් දැන් දැන් පන්සලේ වැඩවලටත් පුණ්‍යාධාර මුදලක් දීමට පුරුදු වෙලා තියෙනවා. පන්සලේ ලොකු හාමුදුරුව හැටියට එහෙම මුදලක් එපා කීවත් ඒ අයම කියලා දෙනවා. අනේ හොඳයි අනේ හොඳයි. නෑ ස්වාමීන් වහන්සේ මේක පන්සලේ නඩත්තුවට පුණ්‍යාධාර මුදලක් කියලාම දෙනවා ඕම්. මට මේ නොමිලේ පැලෑටි බෙදීමේ සංවිධානය සම්බන්ධ කළේ මහියංගනේ සරණපාල ඉෂ්ඨ වීරයන් වහන්සේ. හ්ම්. උන්වහන්සේ ආදරේට නමරියම් මහත්තයා කියලත් කියනවෝ. එතුමා මේ අපේ පුරාණ බෝධිමලු විහාරය මුවන් පෑලැස්සේ ගමේ පන්සල මේකේ දානශාලාව හදන්ත අද දවසේම රුපියල් 5000ක මුදලක් පරිත්‍යාග කළා අද දිනේදී නොමිලේ පැලෑටි බෙදීමේ ව්‍යාපාරය වෙනුවෙන් නවරත්න මැතිතුමා සිදු කරන ලද සුවිශේෂ පුණ්‍යක්‍රියාවේ බලයෙන් එතුමාගේ කටයුතු බාධා වලින් තොරව කරගෙන යාමට දෙවියන්ගේ ආශිර්වාදයේ වගේම අපේ පලාත්වාසී ජනතාවගේ සහයෝගයෙන් මේ උතුම් පුණ්‍ය ක්‍රියාවන් වර්ධනය වේවායි සාදුකාරයක් දෙන්න සාදු අවසරයි අපේ හාමුදුරුවනේ. මං මුවන් පැලැස්සට එන ගමන් අපේ මේ පැලෑටි ව්‍යාපාරය ගැන අපේ මයංගනේ අපේ අපේ මේ මේ සර්ණපාල හාමුදුරුවන්ට මතක් කළා. ආ හා ඉතින් ඉතින් බොහොම කාලෙකින් මේ ඔබ වහන්සේ දැක්කෙත් නෑ කියලා වෙලාවක මෙහෙ වැඩම කරනවායි කියලා කිව්වා. හා හා හා හා හා. තව එතකොට මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? මේ අපේ හාමුදුරුවනේ අපේ මේ පැලෑටි ව්‍යාපාරෙට අපේ මේ මහියංගනේ හාමුදුරුවොත් වැඩම කරගනිමු. ඈ එතකොට මේ අපේ ආරච්චිල මේ බෙද්දරාල වෙඩික්කාරයා ඒ වගේ මේ ගමේ මේ වැඩිහිටි අයත් මේකට සම්බන්ධ කරගන්න ඕනේ. හොඳයි. හොඳයි. මම හිතන්නේ මේ ඔබ වහන්සේම ඒ සඳහා මූලික වෙන්න වෙයි. ඈ මේ තව දෙයක්. මේ ප්‍රසිද්ධියේ මගේ නම කියනකොට ඔව් මේ නවරත්න කියන එක හොඳයි. <laughs> මොකද මේ නවරයන් කියන්නේ ඉතින් මේ විහිළු නමක් නොවේ. ඒක නොකීවට කමක් නැහැ. හ්ම් හ්ම් හ්ම් හොඳමයි. හරි. ඒවා හොඳට මතක තියාගන්න. අපි මේ පැලෑටි වැඩසටහනේදී අපේ මහියංගනේ හාමුදුරුවම මගේ මූලිකත්වයේ ඇතිවම ඉදිරියට ගන්න බලමු. එහෙමයි. ඒ අදහස බොහොම හොඳයි අපේ හාමුදුරුවනේ. මේ පන්සලේ දියුණුවට මන් දෙන්න පුළුවන් ආධාර ඉහළින්ම දෙන බවට මං පොරොන්දු වෙනවා. දානශාලාව හදමු. එතකොට ආරම්භ ළමයින්ගේ දහම් පාසලට අර ඒ සමිතියට අපි පොඩි ගොඩනැගිල්ලක් හදමු. කරන්ට වැඩ ගොඩාක් තියෙනවා. ආරාශියක් තියෙනවා. ඒ සේරෝම කාගෙත් සහයෝගයෙන් අපි කරගන්න බලමු. හොඳයි. හොඳයි. අපේ නවරත්න මහත්තයා බලාපොරොත්තු වෙන මේ පැලෑටි බෙදීමේ වැඩසටහනේ බොහෝම දියුණු තත්වයක් මට ඇති කරන්න පුළුවන්. එහෙමයි එහෙමයි. අපි තවත් මාසෙකින් මුණ ගැහෙමු. හොඳමයි. හොඳමයි අපේ හැමතුරුනේ. එහෙනම් මට අවසරයි. මං ලෝල්වත්තට ගෙවුම් එතනින් බස් එකේ මහියංගණයට යන්න අවසරයි. අවසරයි අපේ හැමතුරු. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් දැන් අද අපේ වැඩසටහන මෙතනින් අද දවසට සමාප්ත කරනවා. කවුරුත් එක්කලා වැඳගන්ටකෝ අවසරය සාදු සාදු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ මුවන් පැලස අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමාන්නගේ නවරියන් මුදලාලි අනුර බණ්ඩාර රාජගුරු හීන් බණ්ඩා රත්න දී නම්බුගේ දායක සබික විදේශිරි බෝපගේ ගුණානන්ද හිමි ප්‍රසන්න චන්දන බණ්ඩාර ඒ සමග කමල් ගමකේ මුවන් පැලැස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්ද්‍රලාල් සංස්කරණය චතුරංග කල්පගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන Thank you.